ධර්මානුශාසනාව දේශිකානන් වහන්සේ කොළඹ පහ හැව්ලොක් ටවුන් ඉසපතනාරාම මහා විහාරාධිකාරී ඇමරිකස්යාය ශාසනාරක්ෂක බලවන්ගේ ලේකකාධිකාරී අධ්‍යාපන ප්‍රති පූජ්‍යපාද මග විජිතවංශ ස්වාමීන් වහන්සේ සාදු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෝචරේ භික්කවේ චරත සකේ පෙත්තිකේ විසයේ ගෝචරේ වික්ඛවේ චරතං සකේ පෙත්තිකේ විසයේ නලච්ඡති මාරෝ ඕතාරං නලච්ඡති මාරෝ ආරම්මනන්ති සාදු සාදු සදහවත් කාරුණික පින්නතුනි අද මෙතන සුරාදා උදෑසන ධර්මානුශාසනාවෙන් අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ශාන්තිනායක ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඊටාම වටිනා සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ සංයුක්ත නිකායේ සතිපට්ඨාන සංයුක්තයේ. අද මේ පැහැදිලි කරන සූත්‍ර දේශනාව සකුණග්ගේ සූත්‍රය. අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දවසක් සිහිපත් කරනවා පෙර සිදු වූ කතාවක්. ඒ කතාව තමයි උකුස්සෙක් එක දවසක් අහසේ පියාසර කරන කැටකුරුල්ලෙකු අල්ල අල්ල ගන්නවා. මේ කැටකුරුල්ලා අල්ලගත්තට පස්සේ කැඩගුරුල කල්පනා කරනවා අපි බොහෝම කාලහනි පිරිසක්. ඒ වගේම අඩු පින් ඇති කොටසක්. ඒ වගේම අපි අපිට නුසුදුසු ස්ථානවල වාසය කිරීම නිසා තමයි මේ වගේ දේවල් වලට මුහුණ පාන්නට සිද්ධ වෙන්නේ කියලා මේ කැටකුරුල්ල කල්පනා කරනවා. ତර මේ අදහස ප්‍රකාශ කරාට පස්සේ මේක අහගෙන හිටපු උකුස්ස කියනවා ඔබටත් උරුම වෙච්ච වාසස්ථානයක් තියෙනවද කියලා. ඒ වෙලාවේ කැටකුරුල්ලා කියනවා අපිටත් පියවුරුමෙන් ආපු වාසස්ථානයක් තියෙනවා. ඒ ස්ථානය කොහෙද තියෙන්නේ කියලා කුස් ඇහුවට පස්සේ අර කැටකුරුල්ලා කියනවා අර නගුලෙන් හාපු තැනක උදැල්ලකින් පස් පෙරලපු තැනක තියෙන පස් පිටැල්ල තමයි අපේ වාසස්ථානය. ඒ වගේ තැන්වල හිටියනම් අපිට මේ වගේ කරදරයක් වෙන්නේ නැහැ කියලා ප්‍රකාශ කරාට පස්සේ උකුස්සත් කල්පනා කරනවා මේක මගේ බලය පෙන්වන්නට හොඳ අවස්ථාවක්. ඔහුට ඔහුගේ වාසස්ථානයට යන්න ඉඩ දීලා එතනදී මම මගේ මොහුව අල්ලගෙන අල්ලගෙන මගේ බලය පෙන්නනවා කියලා කල්පනා කරනවා. ඉතින් අර කැටකුරුල්ලත් අර නගුලෙන් දැල්ලෙන් පෙරලපු පස් මිටක් උඩට ගිහිල්ලා ඉන්නවා. ඒ වෙලාවේ උකුස්සත් තමන්ගේ අත්අටු ටික හොඳට හදාගෙන ඊයක වේදේ මේ කැටකුරුල්ලව අල්ල ගන්නට මේ ස්ථානයට මේ පස් පිළ මතට එනවා. ඒ වෙලාවේ අර කැටකුරුල්ල පස් පිඬ ඉඳගෙන ඉඳලා උකුස්සා එන බව දැනගෙන ළඟට එනකොටම ඔහු අර පස් මිලල්ල යටට යනවා. වේගෙන් ආපු උකුස්සට තමන්ව පාලනය කරගන්න බැරි වෙලා අර පස් මිලල්ලේ හැපිලා ඔහු මිය යනවා. ඒතර අර කැටකුරුල්ලගේ ජීවිතය එතනදී ආරක්ෂා වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ කතන්දරය උපමාවට අරගෙන වික්ෂුන් වහන්සේලාට වටිනා ධර්ම උපදේශයක් ලබා දෙනවා. අර කැටකුරුල්ලා උකුස්සා අල්ලගත්තේ Tamanට නුසුදුසු තැනක ජීවත් වෙන්න ගිහිල්ලා. අර පිය උරුමයෙන් ආපු තැන Tamanගේ සුපුරුදු වාසස්ථානයේ ඔහු ජීවත් වුණා නම් ඔහුට කවදාවත් උකුස්සාගේ ග්‍රහණයට ලක් වෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වික්ෂූන් වහන්සේලාට මේ කතාව උපමාවට අරගෙන පැහැදිලි කරනවා. මහණෙනි භික්ෂූන් වහන්සේලා තමන්ට නුසුදුසු තැන්වල වාසය නොකළ යුතුය. ඒ වගේම තමන්ට පිය උරුමයෙන් න ස්ථානයේ වාසය කරන්නට ඕනේ. කුමක්ද නුසුදුසු තැන් වශයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ අරමුණු පහට ගිජු වෙලා ඇලෙන තැන්වල වික්ෂූන් වහන්සේ වාසය නොකළ යුතුයි. ඒ වගේම පිය උරුමයෙන් එන ස්ථානය කුමක්ද? මෙතන පිය උරුමයෙන් කියලා කිව්වේ අපේ බුදුරජාණන් වහන්සේ ඒ වගේම පෙර බුදුරජාණන් වහන්සේලා පවා අපිට උරුමයෙන් ලබා දෙන සතර සතිපට්ඨානය යම්කිසි වික්ෂූන් වහන්සේ නමක් මේ සතර සතිපට්ඨානේ යුක්තව වාසය කරනවා නම් එවැනි භික්ෂූන් වහන්සේ නමකට අතුරු ආන්තරාවක් එල්ල වෙන්නේ නැහැ. කවදාවත් මායාගේ වසඟයට යන්නේ නැහැ. අර අරමුණු පහට ගිජු වෙලා ඒ වගේම සතර සතිපට්ඨානයෙන් තොරව වාසය කරනවා නම් ඒ භික්ෂූන් වහන්සේට නිරන්තරයෙන්ම විවිධාකාර උපද්‍රවවලට කරදරවලට මුහුණ පාන සිද්ධ වෙනවා. ඒ වගේම තමන්ගේ ප්‍රධාන අරමුණ වන නිවන සාක්ෂාත් කිරීම කියන අරමුණෙන් බැහැර වෙලා යනවා. ඉතින් අපි දන්නවා ඒ අරමුණෙන් බැහැර වුණාට පස්සේ වික්ෂූන් වහන්සේ නමකට ඒ පැවිදි වීමේ තියෙන අර්ථය වැදගත්කම තමන්ගේ ජීවිතයෙන් බැහැර වෙලා යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා වික්ෂූන් වහන්සේ නමක් මේ අරමුණු පහට ගිජු වෙලා එහි ඇලී ගලී වාසය කරන්න හොඳ නැහැ. සතර සතිපට්ඨානයේ යුක්තව නිරන්තරයෙන්ම වාසය කරන්නට ඕනේ. එතකොට මේ සතර සතිපට්ඨානයේ වාසය කරද්දී අර කියපු විවිධාකාර උපද්‍රව වලට මුහුණ පාන්නට සිද්ධ වෙන්නේ නැතුව තමන්ගේ ප්‍රධාන අරමුණ වන නිවන සාක්ෂාත් කරගැනීමේ කටයුත්ත වඩා ගන්නට හැකියාවක් තිබෙනවා. ඉතින් ඒ නිසා මේ සූත්‍ර දේශනාව වික්ෂූන් වහන්සේලා මුල් කරගෙන දේශනා කළා වුවත් ගිහි බෞද්ධ ඔබටත් මේ සූත්‍ර දේශනාවෙන් ඉගෙන ගන්න කරුණු ගොඩාක් තියෙනවා. විශේෂයෙන් වික්ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දසදම සූත්‍රයේදී ඔබ වහන්සේලා මේ ගිහි සමාජයෙන් වෙන් වෙච්ච පිරිසක් හැම වෙලේම කල්පනා කරන්න, හැම වෙලේම නුවණින් මෙනෙහි කරන්න, ප්‍රත්‍යවේක්ෂා කරන්න. මේ වචන වලින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරේ කුමක්ද? නිරන්තරයෙන් අපි සිහිපත් කරන්න ඕන දෙයක් තමයි අප ගිහි සමාජයෙන් වෙන් වෙලා ඉන්නේ. වික්ෂුන් වහන්සේ නමක් නිරන්තරයෙන්ම මෙනෙහි කරන්න ඕනි අපි දැන් ගිහි සමාජයෙන් වෙන් වෙලා ඉන්නේ. මම ගිහියෙක් නෙමෙයි. ඒ වගේම කසාවතක් ඇඟ දවටාගත්ත ගිහියෙකුත් නෙමෙයි. බාහිරවත් මං වෙනස් වුණා ඒ වගේම අද පටන් මේ මොහොතේ පටන් පැවිදි වෙච්ච මොහොතේ පටන් ආධ්‍යාත්මිකවත් මම වෙනස් වෙන්නට ඕනේ. ඒතර ඒ භික්ෂු ජීවිතයේ කාර්යය තමයි තමන්ගේ අධ්‍යාත්මය දියුණු කරගන්න ගමන. ගිහි ජනතාවටත් ඒ මාර්ගය පෙන්වලා දෙන එක. ඒ සඳහා උනන්දු කරවන එක තමයි භික්ෂුන් වහන්සේගේ කාර්යය. එතකොට යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් මේ අරමුණ හරිහැටි තේරුම් ගත්තේ නැත්නම් මේක නිරන්තරයෙන් මෙනෙහි කරන්නේ නැත්නම් ප්‍රත්‍යවේක්ෂා කරන්නේ නැත්නම් සතර සතිපට්ඨානයෙන් බැහැර වෙලා ජීවත් වෙනවා නම් උන්වහන්සේ කරන කාර්යයන් ටික අර සාමාන්‍ය ගිහියෙක් කරන කාර්යයන් හා සමානයි. ඒතර උන්වහන්සේ පැවිදි වෙච්ච පරමාර්ථය කවදාවත් ඉෂ්ට වෙන්නේ නැහැ. උන්වහන්සේට නිවන ලබා ගන්න එක පහසු කාර්යයක් වෙන්නේ නැහැ. උන්වහන්සේ කරන්නේ තව තවත් බව නිර්මාණයක් පමණයි. ඒ නිසා භික්ෂූන් වහන්සේ නමක් නිරන්තරයෙන්ම ගිහි සමාජයට ආදර්ශයක් සැපය යුතුයි. ඒ නිසා එවැනි භික්ෂූන් වහන්සේ නමකගෙන් ආදර්ශ සම්පන්න භික්ෂූන් වහන්සේ නමකගෙන් අපේ ගිහි ජනතාවට ඉගෙන ගන්න ගොඩාක් කරුණු තියෙනවා. ඉතින් ඒ නිසා ගිහියෙක් වශයෙන් ඔබ මේ සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කරලා තමන්ගේ ආධ්‍යාත්මය දියුණු කරගන්නට කටයුතු කරන්නට අවශ්‍යයි. ඒ නිසා ඔබත් මේ ධර්ම දේශනා ශ්‍රවණය කරලා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ අරමුණු වල ගැලිලා ඉන්නේ නැතුව මෙහි සැබෑ తත්වය මේ ජීවිත කාලය තුලදී තේරුම් ගන්න කටයුතු කරන්නට ඕන. අපි එහෙම සඳහන් කරන්නේ අපි දැකලා තියෙනවා ගිහි සමාජයේ ඕනතරම් අය මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංච අරමුණු වල යථාර්ථය දකින්නේ නැතුව ඇත්ත දකින්නේ නැතුව ජීවත් වෙලා ඒ කරුණු නිසාම සමහර වෙලාවට Tamange ආයු කාලය ගෙවිලා යනවා. එහෙම නැත්නම් ඒ අරමුණු නිසා Tamange ජීවිතය හානියට පමුණවා ගන්නවා. Tamange ජීවිතය විනාශ වෙන්නේ ඒව නිසා. ඒ නිසා මේ ජීවිතය පිළිබඳව අපි නිරන්තරයෙන් කල්පනා කරන්නට ඕනේ. ජීවිතය පිළිබඳව අපි සැලැස්මක් ඇතුව කටයුතු කරන්නට ඕනේ. සාමාන්‍යයෙන් අපි කෙනෙක්ගෙන් ඇහුවොත් ඔබ ජීවත් වෙන කාලය කොච්චරද කියලා. අපිට උත්තර ලැබෙන අවුරුදු 60ක්, 70ක්, 80ක්, 90ක් මං ජීවත් වෙයි කියලා. පින්වත්නි අපි කාටවත් එහෙම ආයු කාලයක් නිශ්චිතව කියන්න හැකියාවක් නැහැ. අපි කොහොමද දන්නේ අපි ඒ තරම් කාලයක් ජීවත් වෙනවා කියලා. දැන් බලන්න මේ වසංගත తත්වය හමුවේ මරණ බිය කියන එක අපේ ජීවිතයට ආවා. ඒ වසංගතයට ගොදුරු වුණා නම් අපි ජීවත් වෙන කාලය අපිට කියන්න හැකියාවක් නැහැ. එතකොට අපි මිය යන්නේ වසංගතයකින්ද එහෙම නැත්නම් වෙනත් රෝගයකින්ද එහෙම නැත්නම් වෙනත් කෙනෙක් අතින් යම්කිසි ප්‍රහාරයකට ලක් වෙලා මිය යනවද එහෙම නැත්නම් කාලගුණික දේශගුණික විපර්යාසයක් නිසා මිය යනවද? අපි කාටද කියන්න පුළුවන් මිය යන අවස්ථාව හෝ මිය යන හේතුව? ඒ නිසා අපිට එහෙම ජීවිතය ගැන තක්සේරු කරන්නට හැකියාවක් නැහැ. ජීවත් වෙන කාලය පිළිබඳව කියන්න කාටවත් හැකියාවක් නැහැ. ඒ නිසා අපි ජීවිතයේ ඇත්ත තේරුම් ගන්නට ඕනේ. ඒ ඇත්ත තේරුම් අරගෙන අපේ ආයු කාලය අපි ඇහෙන් රූප දකින්නම අපේ ඇස පිනවන්නම ගෙවනවද එහෙම නැත්නම් අපේ කන පිනවන්නම අපි ගෙවනවද අපේ නාසය පිනවන්න ගෙවනවද අපේ දිව පිනවන්න ගෙවනවද අපේ ශරීරය පිනවන්න ගෙවනවද කියලා අපි කල්පනා කළ යුතුයි සමහර අය මේ අරමුණු පහ මත යැපිලා තමන්ගේ ජීවිතය පිනවන්නම තමන්ගේ කාලය ගෙවනවා. හැබැයි අපි දැකලා තියෙන ගොඩාක් අය තමන්ගේ තරුණ කාලේ ඒ විදිහට ගෙවලා වයසට ගියාට පස්සේ අපිට ඇවිදලා කියනවා ස්වාමීන් වහන්සේ මට පුළුවන්කමක් තිබුණු කාලේ මම මේ කුසල කර්මයක් පින්කමක් සිද්ධ කරගත්තේ නැහැ. මම මෙන්න මේ දේවල් කරේ. දැන් බැරිද මට මේ මාර්ගය ඉක්මනින් වඩන විදිහක් කියලා දෙන්න කියලා. පින්වතුනි, එහෙම ඉක්මනින් මේ නිවන කියන ප්‍රතිපදාව ඒ සඳහා අවශ්‍ය කරන ධර්මයන් පූර්ණේ කරන්නට ඔබට ඉක්මන් උනාට හැකියාවක් නැහැ. මේකට කැපකිරීමක් ඕනේ යම්කිසි කාලයක් ඕනේ. පිළිවෙලින් ගමන් කරන්න ඕන දෙයක්. ඉතින් ඒ නිසා ඔබට හදිස්සි වුණා කියලා ඔබ ප්‍රමාද වෙලා තමයි මේ හදිස්සිය හදාගත්තේ. ඒ හදිස්සිය තුල ඔබට ගෙවන්න හැකියාවක් නැහැ. ඒ හදිස්සිය තුල ඔබට නිරන්තරයෙන්ම සිහිපත් වෙන්නේ මරණය. මං කොයි වෙලේ වැරෙයිද දන්නේ නැහැ. තව කොච්චර කාලයක් තියෙයිද කියලා දන්නේ නැතුව හැම වෙලේම කලබලේ නොයිවසිල්ලෙන් කාලය ගත කරන්නේ. එතකොට මේ ධර්මයන් කෙරෙහි නෙමෙයි ඔබේ අරමුණ. හැම වෙලේම තමන්ගේ ආයු කාලය ගැන තමන්ගේ ජීවිතය ගැන. ඒ නිසා ඔබ කලබලයෙන් ඉන්නවා නම් කවදාවත් මේ ප්‍රතිපදාව පූර්ණයේ කරගන්නට ඔබට හැකියාවක් ලැබෙන්නේම නැහැ. ඒ නිසා මේ උදා වෙච්ච අවස්ථාව තමයි අවස්ථාව. අහපව් මේකේ අපිට කල් දාන්න වෙලාවක් කාලයක් ඉතුරු වෙලා නැහැ. ඒ නිසා ඒ අරමුණු අපි ලබා ගන්න ඒව ඇත්ත තත්ත්වය අපි තේරුම් ගන්නට ඕනේ. සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා ඉන්නවා රූපයක් දැක්කට පස්සේ ඒ රූපය Taman සන්තක කරගන්න. ඒක පුද්ගලයෙක් වෙන්න පුළුවන්, මලක් වෙන්න පුළුවන්, ඒක අපි සන්තක කරගන්න තමයි අපි කල්පනා කරන්නේ. හැබැයි අපි සන්තක කරගන්න කම්ම අපි ළඟට ගන්න කම්ම අපිට පුදුම නොයිවසිල්ලක් තියෙන්නේ. පුදුම තරම් උනන්දුවක් තියෙන්නේ. පුදුම තරම් අපි කාලයක් කැප කරනවා. මේක අපේ ළඟට ගන්න. හැබැයි ළඟට ගන්නකන් Tamanට මේකේ තියෙන කිසිම අඩුපාඩුවක් පේන්නේ නැහැ. Tamanගේ ළඟට ගත්තට පස්සේ තමයි Tamanට මේකේ අඩුපාඩු පේන්නේ. අඩුපාඩු ටික පේනකොට අපි මොකද කරන්නේ? අපි යනවා ඊට වැඩිය ලස්සන රූපයක් ගන්න. අර Taman ළඟට ගත්ත රූපي අඩුපාඩු පේනකොට අපි තව ලස්සන රූපයක් ගන්න උත්සාහ කරනවා. පුද්ගලයෙක් වෙන්න පුළුවන්, වෙනත් ද්‍රව්‍යයක් වෙන්න පුළුවන්. මේ ඕනෑම දෙයක ස්වභාවය මේක. අපි කවදාවත් මේ අරමුණු වල ගැලිලා ඉන්නකම්, ඇලිලා ඉන්නකම් මේකේ ඇත්ත ස්වභාවය අපි තේරුම් ගන්නේ නැහැ. ඒ නිසා අපි හැමදාම කරන්නේ අලුත් අලුත් රූප හොයන එක. එතකොට ওই රූප හොයන්නම අපේ කාලය ගෙවිලා ඉවරයි. ඒ වගේම තමයි කනින් අහන ශබ්ද, නාසයෙන් ගන්න ගඳ සුවඳ, දිවෙන් ගන්න රසය, ශරීරයෙන් ගන්න ස්පර්ශය. මේ ස්ථාන පහෙන් ගන්න අරමුණු වල ගැලිලා ඉන්න කෙනා කරන්නේ ඒ වගේ සතුටටපත් වෙන එක. හැබැයි කවුරුවත් එහෙම සතුටකටපත් වෙන්නේ නැහැ. යම් කිසි తాවකාලික ආස්වාදයක් ඒකෙන් ලැබුවට පස්සේ ඔහුට ඒකේ නරක පැත්ත තමයි පේන්න ගන්නේ. ඒ නිසා ඔහු කල්පනා කරනවා ඒකේ ආදීනව නිසියාකාරව දකින්නේ නැතුව තවත් දෙයකට ගමන් කරා නම් මට නැවතත් මේක ආස්වාදේ ගන්න පුළුවන් කියලා. හැබැයි අපි ගන්න හැම අරමුණකින්ම වෙන්නේ ওই తాවකාලික ආස්වාදයක් විතරයි. කවදාවත් අපිට අවශ්‍ය කරන අපි බලාපොරොත්තු වෙන සම්පූර්ණ ආස්වාදයක් මේ අරමුණු පහ ඇතුලේ අපිට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි හදාගන්න ඕන තැනක් තියෙනවා. මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ සංයුක්ත නිකායේ සතිපට්ඨාන සංයුත්තේ. ඒතොර සතිපට්ඨාන සංයුක්තයේම මේ සූත්‍රය සඳහන් වෙන්නේ අපේ සිහිබුද්ධිය හරිහැටි හදාගන්න අවශ්‍ය කරන සූත්‍ර දේශනා මෙතන සඳහන් වෙන නිසා. ඉතින් ඒ නිසා අපේ සිතුවිලි ටික අපි හරියට වෙනස් කරගත්තොත්, නිවැරදිව වෙනස් කරගත්තොත්, අපි ළඟට ගත්ත රූපයක ඇත්ත අපිට දකින්න පුළුවන්. අපි ඒ ළඟට ගත්ත රූපය ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනකොට තමයි අපේ ළඟ තියෙන අර ආසාවත් ක්‍රමක්‍රමයෙන් අඩු වෙවි නැති වෙවි යන්නේ. එතකොට අපි කල්පනා කරන්න ඕන දෙයක් තියෙනවා මේ රූපයට මෙහෙම වුණා නම් මගේ රූපයටත් මේකම තමයි වෙන්නේ. මම තව අලුත් රූපයක් මගේ ළඟට ගත්තත් ඒ රූපයටත් මේකම තමයි වෙන්නේ. එතකොට අපිට පුළුවන් නම් අපිට අපි ළඟට ගත්ත රූපයේ ආදීනව දකින්න. අපේ ජීවිතයත් අපිට ඒක ඇතුළෙම තේරෙනවා. මගේ ශරීරයට සිද්ධ වෙන විපර්යාසය අනිත් අයගේ ජීවිත ඇතුළෙත් වෙනවා. එනිසා ඔබ කල්පනා කරන්න ඔබ සාමාන්‍යයෙන් මලකෙවල් වල ගමන් කරනවා. ඉතින් අපේ ජනතාව ගොඩාක් අය මලගෙවල් වලට ගිහිල්ලා අර මලමිණීට ආචාර දක්වලා නිකම්ම ගෙදර එනවා. හැබැයි අපි කරන්න ඕන දෙයක් තියෙනවා මලගෙදරට ගියාට පස්සේ. මැරිලා තියෙන වයසක කෙනෙක් වෙන්න පුළුවන්. තරුණ කෙනෙක් වෙන්න පුළුවන්. බාල කෙනෙක් වෙන්න පුළුවන්. පුංචි ලදරුවෙක් වෙන්න පුළුවන්. මගේ ජීවිතයටත් මේකම තමයි වෙන්නේ. මැරුණට පස්සේ අර ජීවත් වෙලා ඉන්න කාලේ අපි රැස් කරපු කිසිම දෙයක් එතන නැහැ. ඒ කිසිම දෙයක් අරගෙන යන්න බෑ. අපිට විවිධාකාර නම්ගොත් පාවිච්චි කරලා ආමන්ත්‍රණය කරපු අය කිසිම කෙනෙක් ඒ නමින් අපිට කතා කරන්නේ නැහැ. හැම කෙනෙක්ම සඳහන් කරන්නේ මලමිනිය කියන වචනය. අර පාවිච්චි කරපු නම්බුනාව තරාතිරම් ඔක්කොම අහිමි කරලා දාලා යන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒ ජීවිතයේ සිද්ධ වෙන විපර්යාසය තමයි මගේ ජීවිතය ඇතුලේ සිද්ධ වෙන්නේ. ඒතකොට අපි සාමාන්‍යයෙන් අපේ උපන්දිනයක් සමරනකොට අපි ගොඩාක් සතුටටපත් වෙනවා. මං අවුරුද්දකින් වයසට ගිහිල්ලා මේ ඇත්ත తත්වය අපි තේරුම් ගන්නේ නැතුව අපි කොයිතරම් ප්‍රිය සම්භාෂණ තියලා ඒවෙන් සතුටටපත් වෙනවද? එතකොට අපි අවුරුද්දකින්ද වයසට ගියේ නැහැ. ඒ අවුරුද්ද ඇතුලේ තියෙන සෑම මාසයකම අපි වයස්ගත මිනිස්සෙක් වුණා. ඒ සෑම මාසයකම තියෙන සතියකින් අපි වයස්ගත වුණා. ඒ සතියකට තියෙන දවස් ගණනින් අපි වයස්ගත වුණා. ඒ දවසට තියෙන පැය ගණනින්, පැයට තියෙන මිනිත්තු ගණනින්, මිනිත්තු ගණනට තියෙන තත්පර ගණනින් හැම මොහොතකම අපි වයස්ගත වෙනවා. අපි වෙනස් වෙනවා. අපේ ශාරීරිය විපරීත ස්වභාවයටපත් වෙනවා. බලන්න ඔබේ ශරීරය අපි ඇහැට කොයිතරම් දකින්න ප්‍රිය කරා. අපි හරියම ලස්සනයි කියලා කිව්වා. ඒ අපි ලස්සනයි කියන කෙනාගේ මේ සම වතු පිට ටිකක් හීරිලා ගියොත් මේ උඩ හැම ටික අයින් වෙලා ගියොත් අපිට පේන්නේ මස් පැදුර ටිකක් ඇටකටු ටිකක් නහර ටිකක් අපි කවුරුවත් ඒවට කැමති වෙන්නේ නැහැ අපි යම්කිසි රූපයක් බලලා එයාගේ කොණ්ඩය ලස්සනයි කියලා කියනවා. එයාගේ ඇස් දෙක ලස්සනයි කියලා කියනවා. අපි විවිධාකාර ඉන්ද්‍රිය කොටස් වලට අපි ලස්සනයි කියනවා. හැබැයි ඒ ඉන්ද්‍රිය කොටස විතරක් අපිට දුන්නොත් අපි කවදාවත් ගන්නෙ නැහැ. කෙනෙක්ගේ දත් ටික ලස්සනයි කියලා. ඒ ලස්සනට ලක්වෙච්ච කෙනා එහෙනම් මගේ දතක් තියාගන්න කියලා අපිට දුන්නොත් ඒ දතර අපි කැමති නෑ ඒක අපි පිළිකුල් කරනවා. අර ලස්සනයි කියපු කොණ්ඩේ කෙස් ගහක් අපි ආහාර ගන්න කෑම පිගානේ තිබුණොත් ඔන්න අපිට පිළිකුල්. එතකොට අර ශාරීරියේ තියෙනකම් යම් කිසි සුළු කාල සීමාවකට විතරයි අපි මේ ලස්සනයි ලස්සනයි කියලා අල්ලගන්න යන්නේ. එතකොට ඒ ලස්සනයි ලස්සනයි කියලා අපි ඇලිලා ගැලිලා ඉන්නකම් මේවා අල්ලගන්න යනකම්ම වෙන්නේ මොකද්ද? අපේ කාලය ගෙවිලා යන එක. වටිනා කාලය ගෙවිලා යනවා. තව භවයක් නිර්මාණය කරගන්න අපිට සිද්ධ වෙනවා. අපි දන්නේ එක භවයක්ද තව භව 10000 ලක්ෂ කෝටි ගණනක්ද ඒක ඇතුළේ අපි නිර්මාණය කරගන්න කියලා. ඒ නිසා මේ රූපයක් දැක්කට පස්සේ ඒක ඇතුළේ අපේ ජීවිතයටත් වෙන ඇත්ත අපි යථාර්ථය දැනගන්නට ඕනේ, දැක ගන්නට ඕනේ. ඒ නිසා අපි ළඟ තියෙනවා අපේ ඇහැට පේන රූප. අපිට විවිධාකාර ශබ්ද ඇහෙනවා. විවිධාකාර ගඳ සුවඳ දැනෙනවා. ඒ වගේම රස දැනෙනවා, ස්පර්ශ දැනෙනවා. ඒක වළක්වන්න පුළුවන් කමක් නැහැ. මේ ලෝක ජීවත් වෙද්දී ජීවත් වෙලා ඉන්න මිනිස්සුයෙකුට ඒවා විඳින්න සිද්ධ වෙනවා. ඒවා මගහැරලා යන්න කියාවක් නැහැ. හැබැයි ඒ රූප මගහැරලා යන්න බැරි වුණත් ඒක ඇතුලේ සිද්ධ වෙන ඇත්ත අපි දැක ගන්නට ඕනේ. ඒ ගඳ සුවඳ ඇතුලේ සිද්ධ වෙන ඇත්ත දැක ගන්නට ඕනේ. ඒ ස්පර්ශය ඇතුලේ සිද්ධ වෙන දේ අපි දැක ගන්නට ඕනේ. ඒ නිසා අපි ළඟ තියෙන ඒ වගේ අපි සතුටටපත් වෙන්නට ඕනේ. ඉතින් අපේ සමාජයේ හුරු වෙලා තියෙන්නේ Taman ළඟ තිබෙන ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් ටික බැහැර කරලා තවත් අලුතෙන් ටිකක් නිර්මාණය කරගන්න එක. ඉතින් සමහර වෙලාවට අපි හරි හම්බ කරගන්න සල්ලි ඔක්කොම වියදම් කරනවා ඒවට. තමන්ගේ මුළු කාලයම ජීවිතේම කැප කරනවා ඒවට. හැබැයි හොයපු සතුටක් නැහැ. ලැබිච්ච සතුටක් නැහැ. අපේ මනස වෙනස් කරගත්තා නම් ඒ ළඟ තියෙන දේවල් වලින් අපිටම පුළුවන්කමක් තියෙනවා ඒ සතුට ලබා ගන්න. මොකද සතුට තියෙන්නේ අපි දකින රූප ඇතුළේ නෙමෙයි. අපි ගන්න ගඳ සුවඳ ඇතුළේ නෙමෙයි අපි හොයන සතුට තියෙන්නේ. අපි ලබන ස්පර්ශ ඇතුළේ නෙමෙයි අපි හොයන සතුට තියෙන්නේ. එහෙම නැත්නම් සල්ලි ඇතුළෙත් නෙමෙයි. පිටමනුස්සයෙක් ළඟත් නෙමෙයි. ඒක තියෙන්නේ පින්නතුනි අපි ළඟමයි. අවාසනාවකට අපි හැමදාම මේ සතුට හොයන්නේ එළියෙන්. බාහිර පුද්ගලයන්ගෙන්, බාහිර වස්තු වලින්, එළියේ සමාජයෙන් තමයි අපි හොයන්නේ. අපි ඇතුළ බැලුවා නම්, අපේ ජීවිතය දිහා බැලුවා නම් ඒ සතුට තියෙනවා. යම් කිසි කෙනෙක් කොයිතරම් ආහාර ගත්තා රසවත් ආහාර ගත්තත් ඒකෙන් සමහර කෙනෙක් සතුටටපත් වෙන්නේ නැහැ. හැබැයි සරලව ජීවත් වෙනකොට පුළුවන් Tamanට ලැබෙන ආහාරයෙන් පවා සතුටටපත් වෙන්න. දැන් මේ භික්ෂු ජීවිතය කියන්නේ මේක. භික්ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා ප්‍රත්‍යවේක්ෂා කිරීම. ප්‍රත්‍යවේක්ෂා කරනවා කියලා කියන්නේ නුවණින් මෙනෙහි කරනවා. Tamanට පින්ඳපාත ලැබුණාට පස්සේ දාන ටික ලැබුණාට පස්සේ මේ දානීය වලදන්නේ කුමක් නිසාද? මගේ ශරීරය නිරෝගීව තව කාලයක් පවත්වාගෙන යාම පිණිස. එතකොට මේ ආහාර ගන්න එකේ සැබෑ අර්ථය තමන් අවබෝධ කරගත්තට පස්සේ මෙනෙහි කරගත්තට පස්සේ තමන්ට ඒ ආහාරයෙන් උවස් සතුටටපත් වෙන්න පුළුවන්. බලන්න දැන් භික්ෂුන් වහන්සේ නමකගේ පාත්‍රයට ලැබෙන්නේ මේ දායක පින්වතුන් විසින් පූජා කරන විවිධාකාර ආහාර පාන. මේක පාත්‍රයේ බෙදුවට පස්සේ මිශ්‍ර වෙලා තමයි ලැබෙන්නේ. හැබැයි ඔබ ගන්න ආහාර පාන ඔබට වෙන වෙනම ගන්න පුළුවන්. ඒතකොට භික්ෂූන් වහන්සේ නමකට අර මිශ්‍ර වූ ආහාරයෙන් සතුටටපත් වෙන්න පුළුවන් නම් ඔබ ගන්න ආහාරයෙන් ඇයි ඔබට සතුටටපත් වෙන්න බැරි? ඉතින් අපි හුරු පුරුදු වෙලා තියෙන නිරන්තරයෙන්ම එක රසයක් ලැබුවට පස්සේ අපි තවත් දෙයකට ගමන් කිරීම. මෙන්න මේ ගමන් කිරීම තමයි අපිව තව තවත් මේ සංසාරේ දුකට ඇද දමන්නේ. සංසාරෙත් අපි තව බව ගණනාවක් දිගින් දිගට ගෙන යන්නේ මෙන්න මේ අරමුණ. ඒ නිසා භික්ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා මේ අරමුණු පහේම ගැඩිලා ඇලිලා ඉන්න එපා. ඒව අපිට සුදුසු ස්ථාන නෙමෙයි. හැම වෙලේම තමන්ගේ ජීවිතය පැවැතෙන්නේ අනුන් මත. දසදම සූත්‍රයේ පැහැදිලි කරනවා පරපටිපත්තා මේ ජීවිත. මේ ජීවිතය පැවැතෙන්නේ අනුන් මතයි. අපේ දායක පින්වතුන් පූජා කරන ආහාරයේ දානයේ මත තමයි වික්ෂූන් වහන්සේගේ ජීවිතය පවතින්නේ. ඒක වික්ෂූන් වහන්සේ නිරන්තරයෙන් සිහිපත් කරන්නට ඕනේ. ඒ වගේම ගිහි සමාජයෙන් වෙන් වෙලා ඉන්නේ. ඒක තේරුම් ගන්න ඕනේ. ඒ වගේම අපේ ගිහි පින්නතුනොත් මේ අරමුණු වල ඇත්ත ස්වභාවය තමන්ගේ ජීවිතය ඇතුලේ දකින්නට ඕනේ. ඒ නිසා අපි අනුන් ගැන හොයනවාට වැඩිය අපි ගැන හොයන්නට උනන්දු වෙන්නට ඕනේ. අපි බලන්න කොයිතරම් කාලයක් කැප කරනවද අනුන්ගේ දේවල් හොයන්න කියලා. සමහර විට ඒ අයත් නොදන්න තොරතුරු අල්ලපු gedaraය දන්නවා. අපි ඒව ගැනම හොය හොය ඉන්නවා. අනුන් ගැනම හොය හොය ඉන්නවා. ඒ හොයන කාලය අපි ගැන හොයන්න වැය කරා නම් අපිට මේ ඇත්ත දකින්න පුළුවන්නේ. මේක තේරුම් ගන්න පුළුවන්නේ. මේ කාරණා ටික නොදකින තාක්කල් අපි අනුන් ගැන හොයනවා. අනුන්ගෙන් සතුට බලාපොරොත්තු වෙනවා. අනුන් අපේ ජීවිතේ හැඩගස්වයි කියලා අපි හිතනවා. ඒ නිසා අද දවසේ මේ අනුශාසනාවෙන් අපේ බෞද්ධ පින්නතුන්ට මම තවත් වැදගත් උපදේශයක් දෙනවා. ඔබට ධර්මයේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ශ්‍රී සද්ධර්මයේ ඔබට ශ්‍රවණය කරන්නට පරිශීලනය කරන්නට ඕනෑ තරම් අවස්ථාව උදා වෙලා තියෙන්නේ. සමහර වෙලාවට මේ ධර්මය පාවිච්චි කරලා වැරදි අර්ථකථන දෙන වැරදි උපදෙස් දෙන ගිහි පැවිදි අය මේ සමාජයේ ඉන්න පුළුවන්. ඔබ ඒවට ඒව පස්සේ යන්නට අවශ්‍ය කරන්නේ නැහැ. කෙනෙක් යම්කිසි මගපළයක් ලැබුවා කියලා ඔබට කවදාවත් ඒකෙන් ප්‍රයෝජනයක් ඔබට සිද්ධ වෙන්නේ නැහැ. ඔබ යම් කිසි දවසක මගඵල ලැබුවොත්, කෙලෙස් නැසුවොත් ඔබටමයි ඒකෙන් ප්‍රයෝජනයක් තියෙන්නේ. තව කෙනෙක් ලැබපු මගඵලයක් ඔබට ලබා ගන්නට කවදාවත් හැකියාවක් නැහැ. ඒ ආධ්‍යාත්මික ගුණ පැහැර ගන්නට හැකියාවක් නැහැ. තවත් කෙනෙකුට දෙන්නට හැකියාවකුත් නැහැ. අපි කාටත් පුළුවන්කම තියෙන මාර්ගය පෙන්වන එක විතරයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කළෙත් ඒ මාර්ගය පෙන්වන එක විතරයි. උන්වහන්සේටත් බැරි වුණා තවත් කෙනෙක්ව මේ නිවනටපත් කරන්නට. එහෙනම් බුදුරජාණන් වහන්සේටත් නොහැකි වූ දේවල් තවත් පුද්ගලයන්ට කිසිසේත්ම දෙන්නට හැකියාවක් නැහැ. ඒ නිසා ඔබ තැන් තැන් වලට යාම නෙමෙයි. එක එක පුද්ගලයන් සමීපයට යාම නෙමෙයි මේ ජීවිතයේ කරන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔබට නිවැරදිව පරිශීලනය කරන්න ඕනතරම් මාර්ග විවර වෙලා තියෙනවා. ඒ ප්‍රතිපදාවන් ක්‍රමක්‍රමයෙන් වර්ධනය කරන්නට ඔබ උත්සාහ කරන්නට ඕනේ. ඒ ප්‍රතිපදාවන් වර්ධනය වූ තරමට තමයි ඔබේ ජීවිතය සාර්ථක වෙන්නේ. ඔබ තව මේ සාංශාරික ගමනේ බව කීයක් ඉදිරියට යනවද කියලා තීරණය කරන්නේ ඔබමයි. ඒක වෙනත් කෙනෙකුට තීරණය කරන්න හැකියාවක් නැහැ. ඔබ කෙලෙස් නසන්නට කොයිතරම් උනන්දුවක් දක්වනවාද ඒක අනුව තමයි ඔබේ ජීවිතය තීරණය වෙන්නේ ඒ නිසා ඒ තීරක බලය තියෙන්නේ ඔබ සතුවයි ඒක වෙනත් කෙනෙකුට දෙන්නට හැකියාවක් නැහැ ඒ නිසා ඔබ ඒක පාවිච්චි කරලා තමන්ගේ ආධ්‍යාත්මික ගුණවතාවන් ටික දියුණු කරගන්නට තමන්ගේ කාලය කැප කරන්නට ඕනේ තැන් තැන් වලට ගමන් කරන එක විවිධාකාර පුද්ගලයන් සමීපයට යන එක අපි නවත්තලා අපේ ආධ්‍යාත්මය දියුණු කරගන්නට ඒ කාලය කැප කරන්නට ඕනේ. ඒ නිසා ඔබට ඒ ආධ්‍යාත්මය දියුණු කරනකොට මේ ජීවිතයේ ඇත්ත දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ පිළිපදිනකොට ඔබට ඒ ආරක්ෂාව නිතරම ලැබෙනවා. මේ ධර්මානුකූලව ජීවත් වෙන කෙනාට ඒ බාහිර සමාජෙන් පවා එල්ල වෙන විවිධාකාර අතුරු ආන්තරාවන් අඩු වෙනවා. හැබැයි ඔබ නියමානුකූලව ධර්මානුකූලව ප්‍රතිපත්ති වඩාගෙන ජීවත් වෙන්නට ඕනේ. විවිධාකාර ආමිෂ පූජාවන් පමණක් කළ පමණකින් ඒ ආරක්ෂාව සැලසෙන්නේ නැහැ. ඔබේ ජීවිතය තුළ අපේ ධර්මයේ පෙන්වන ප්‍රතිපත්ති අඩංගු වෙන්නට ඕනේ. ඒ ප්‍රතිපත්ති තමන්ගේ ජීවිතය තුළ තියෙනවා නම් ඒ ආරක්ෂාව නිතරම ඔබේ ජීවිතයට සැලසෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට සඳහන් කරනවා තමන්ගේ පිය උරුමයෙන් ලැබෙන දේ මොකක්ද? ඒ පිය උරුමයෙන් ලැබෙන්නේ සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානය ගැන මේ පින්නතුන් හොඳට අහලා තියෙනවා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන මේ කාරණා හතර. අපේ මහා සතිපට්ඨාන සූත්‍රයේ මේ කාරණා හතර ඉතාම මැනවි විග්‍රහ කරලා තියෙනවා. මේ සූත්‍ර දේශනාව මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව ආරම්භයේදීම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා මේ සූත්‍ර දේශනාව එහෙම නැත්නම් මේ ප්‍රතිපදාව තමයි අපේ නිවීම පිණිස හේතු වෙන්නේ ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිදේවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සත්‍ය කිරියාය ආදී වශයෙන් සඳහන් කරනවා මේක තමයි එකම මාර්ගය එතකොට මේ එකම මාර්ගය බොහෝම පැහැදිලිව දේශනා කළා තියෙද්දි අපි ඒකෙන් බැහැර වෙලා කටයුතු කරනවා නම් අපි ඒ කරන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට පටහැනි දෙයක් අපේ නිවීම පිණිස පවතින දේවල් වලට විරුද්ධ දේකුයි අපි කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට සඳහන් කරනවා කායානුපස්සන. නුවණින් කල්පනා කරන්න තමන්ගේ කයේ ස්වභාවය. මේ අපේ ශරීරෙට මොකද සිද්ධ වෙන්නේ? අපි බොහෝම සුළු කාලයක් ජීවත් වෙන්නේ. මැරෙන මොහොත කවුරුවත් දන්නේ නැහැ. සුළු කාලයක් ජීවත් වෙනවා ඒ කාලය ඇතුළත මේ ශරීරයේ කොයි තරම් රෝග පීඩාදී ඇති වෙනවද කොයිතරම් මේ ශරීරය වෙනස් වෙනවද? කොයිතරම් අබල දුබල වෙනවද? අපිට අපේ ශරීරය පාලනය කරගන්නට හසුරුවා ගන්නට බැරි තත්වයකට අපි වයස්ගත වෙද්දී මුණ පානවා. ලෙඩ රෝග හැදුනට පස්සෙත් අපි ඒ වගේ තත්ත්වවලටයි මුණ පාන්නේ. ඒ වගේම මේ හමකින් වැහිලා තියෙනකොට අපි කියනවා එයා ලස්සනයි, එයා කැතයි, එයා සුදුයි, කළුයි මේ ආදී වශයෙන් අපි විවිධාකාර අර්ථකථන දෙනවා. හැබැයි මේ වැහිලා තියෙන හැම ගෙලෙව්වට පස්සේ ටිකක් පිච්චිලා හැම ගියොත් එහෙම අර අපි කියපු කලියු සුදුයි කියන ભેද අපිට කියන්න හැකියාවක් නැහැ. ලස්සනයි කියපු කෙනා කැත වෙන්න පුළුවන්. එතකොට අපේ කාගෙත් මේ ශරීර අභ්‍යන්තරයේ තියෙන ඒවා නව දොරටුවකින් කැතකුණු අපේ ශරීරයෙන් පිටතර ගෙවෙනවා. ඒ අපි කොයිතරම් ලස්සනයි කිව්වත් ඒ ලස්සනයි කියන කෙනාගෙත් එන්නේ දුර්ගන්ධයේ හැමන දේවල්. දුර්ගන්ධය හැමන දේවල් තමයි ශරීරයෙන් පිට වෙන්නේ. එතකොට අපි කාගෙත් මේ හැමකින් වැහිලා තිබුණට මේ ශාරීරිය ස්වභාවය එකයි. ඒ රෝග පීඩාදී හැමම හැදෙනවා වයසට යනවා. ඊට පස්සේ මැරිලා ගියාට පස්සේ පැරණි කාලේ නම් මේ ශරීර අමු සොහන කර විසිකලා දාලා එනවා. ඊට පස්සේ විවිධාකාර සත්තු මේ මේ ශරීරය ආහාරයට ගන්නවා. ඒ වගේම මේකේ පණුව ගන්නවා. විවිධාකාර දේවල්. මේක එක එක නිල් පාටට එක එක පාටට හැරෙනවා. මේක පුච්චලා දැම්මාට පස්සේ බොහෝම කුංචි භාජනය ගන්න පුළුවන් අලු ගොඩක් බවටපත් වෙනවා. මේක තමයි මේ ශරීරයේ ස්වභාවය. දැන් බලන්න අපි පුංචි කාලයක් ජීවත් වෙලා. ඊටාම සුළු කාලයක් ජීවත් වෙලා. අපි කොයිතරම් අනිත් අයට පීඩා කරනවද? කොයිතරම් කුහක සිතුවිලි අපි ළඟ තියාගෙන ඉන්නවද? අපි අනිත් අයගේ දියුණුවට කොයිතරම් බාධා කරනවද අකුල් හෙලනවද? අපි සදාකාලිකව ජීවත් වෙන අමරණීය මිනිස්සු වුණා නම් අපි කොහොම ජීවත් වෙයිද? සමහර අය ජීවත් වෙන ත්‍රිසංගත සත්වයන්ටත් අන්ත විදිහට. එතකොට එහෙම ජීවත් වෙන මේ සුළු කාලයක් ජීවත් වෙලා අපි අමරණීය මිනිස්සෙක් වුණා නම් සදාකාලික මිනිස්සෙක් වුණා නම් අපි කොයිතරම්නම් පහත් විදිහට ජීවත් වෙන්නේ? කොයිතරම් අපි ආත්මార్థකාමී වෙයිද? ඉතින් ඒ නිසා මේ ජීවිතයේ මේ ශරීරයේ ඇත්ත දැනගෙන අපි ජීවත් වෙන්නට ඕනේ. ඒ ඇත්ත දැනගන්නකොට පින්නතුනේ අපිට කාටවත් හානියක් කරන්න හිතෙන්නේ නැහැ. මේ ඇත්ත යථාර්ථය පේනකොට දැක ගන්නකොට අර කුහක නරක සිතුවිලි අපේ හිතට එන්නේ නැහැ. ඒකෙන් ද්වේෂය පාලනය කරගන්න පුළුවන්. ලෝභය පාලනය කරගන්න පුළුවන්. මෝහය පාලනය කරගන්න පුළුවන්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේ සකුණග්ගී සූත්‍ර දේශනාවේදී භික්ෂූන් වහන්සේලාට පැහැදිලි කළේ කවදාවත් මාර්යාගේ ග්‍රහණයට ලක් වෙන්නේ නැහැ කියලා. අතුරු ආන්තරාවර ලක් වෙන්නේ නැහැ කියලා පැහැදිලි කරේ ඒකයි. එතකොට මේ ඇත්ත දැනගන්නකොට දැකගන්නකොට අර කෙලෙස් පාලනය කරගන්න ඒක ලොකු උදව්වක් වෙනවා. ඒක ජීවිතේට ගොඩාක් වටිනවා. ඉතින් ඒ වගේම අපි ලබා ගන්න විවිධාකාර වින්දනයනොත් එහෙමයි. ඒ වින්දනයනොත් සදාකාලික දේවල් නෙමෙයි. අපි විවිධාකාර වින්දන ලබා ගන්නවා. සමහර ඒවාට අපි කියනවා සැපයි කියලා, සමහර ඒවාට කියන දුකයි කියලා. සමහර ඒවා අපිට එහෙම සැපත් දුකක් දැනෙන්නේ නැති විදිහින් තියෙනවා. හැබැයි ඒ කවරාකාර වින්දනයක් වුණත් අපිට ජීවිතයේ ඒකාකාරී විදිහට ලැබෙන්නේ නැහැ. දැන් අර කැටකුරුල කල්පනා කළා අපි බොහෝම කාලකන්ණි කියලා. අපි මහා පින් අඩු අය කියලා. අපේ මිනිස්සුත් ඔහොම හිතනවානේ. තමන්ම නුසුදුසු තැන්වලට ගිහිල්ලා නුසුදුසු පුද්ගලයෝ ආශ්‍රය කරලා නුසුදුසු සිතිවිලි Tamange හිතේ තියාගෙන ජීවත් වෙලා විවිධාකාර කරදරවලට මුහුණ පානවා. ඒ කරදරවලට මුහුණ පානලා එයා කල්පනා කරනවා මගේ මේක අපලයක් කියලා. එහෙම නැත්නම් මේක මගේ කර්මය කියලා කියනවා. අපේ කාලකන්නිකම නිසා සිද්ධ වෙච්ච දේවල් කියනවා. මේක සිද්ධ වෙන්නේ වෙනත් කෙනෙකු නිසා නෙමෙයි අපේ මේ ජීවන රටාවේම වැරද්ද නිසා. අපි ජීවත් වෙන විදිය වෙනස් කරගත්තා නම් අපි හිතන පතන විදිය වෙනස් කරගත්තා නම් අපිට ඒ යතුරු ආන්තරාව වෙන්නේ නැහැ. ගොඩාක් අපේ ජීවිතේ අමිහිරි දේවල් සිද්ධ කරගන්නේ අපිමයි. බාහිර අය සිද්ධ කරන දේවල් ගොඩක් අඩුයි. ඒ බාහිරින් එන ඒවා පවා පාලනය කරගන්න හසුරුවා ගන්න පුළුවන් අපි නුවණින් යුක්තව ජීවත් වෙනවා නම් මේ ජීවිතයේ යථාර්ථය දැනගෙන ඇත්ත දැනගෙන ජීවත් වෙනකොට අපිට ඒවා පවා පාලනය කරගන්න පුළුවන් එතකොට මේ වින්දන පවා සදාකාලික දේවල් නෙමෙයි. ඉතින් ඒ වගේම චිත්තානුපස්සන අපේ සිතුවිලි හරියට අපි තේරුම් ගත්තා නම් අපේ හිතේ ඇති වෙනවා ලෝභ ද්වේෂ මෝහ කියලා. ප්‍රධාන අකුසල මූලයන් තුනක්. මේ අකුසල මූලයන් තුන සිහිබුද්ධියෙන් ඉන්න කෙනෙකුට පාලනය කරගන්න පුළුවන්. අන්න ඒ වගේ කෙනෙක් කවදාවත් මායාවේ ග්‍රහණයට හසු වෙන්නේ නැහැ. ඒ වගේම අපේ හිතට එන විවිධාකාර අරමුණු විශේෂයෙන් පංච නීවරණ කාමච්ඡන්ද වෙන්න පුළුවන් ව්‍යාපාදේ වෙන්න පුළුවන් තීන මිද්දේ වෙන්න පුළුවන් උද්දච්ච කුක්කුච්ච වෙන්න පුළුවන් විචිකිච්ඡා වෙන්න පුළුවන් මේ காரணා පහ අනිවාර්යයෙන්ම නිවන් දැකීමේදී අපි සම්පූර්ණයෙන් දුරු කරගන්නට ඕනේ එතකොට නුවණින් ඉන්න කෙනෙකුට පමණයි මේ නීවරණ ධර්ම යටපත් කරගන්න හැකියාවක් ලැබෙන්නේ. ඒතොර භික්ෂූන් වහන්සේ නම මේ නීවරණ ධර්ම යටපත් කරන්නට මේවා නසන්නටයි කාලය ගෙවන්නට ඕනේ. මේ වගේන් තොර වුණාට පස්සේ තමයි අර විවිධාකාර අතුරු ආන්තරාවන් තමන්ගේ ජීවිතේ එන්නේ. ඉතින් ඒ නිසා භික්ෂූන් වහන්සේලාට දේශනා කරපු සූත්‍රයක් වුවත් මේ සකුණග්ගේ සූත්‍ර දේශනාව අපේ ගිහි පින්නතුන්ටත් තමන්ගේ ජීවිතයේ යථාර්ථය දැනගෙන ඇත්ත දැනගෙන ජීවත් වෙන්නට විශාල උපදේශයක් සපයනවා. ඉතින් අපි ජීවත් වෙලා ඉන්න කාලය තුලදී අපි නිරන්තරයෙන් සිහිපත් කරන්නට ඕනේ බෞද්ධයෙක් හැටියට අපිට ප්‍රධාන අරමුණක් තියෙනවා. ඒ අරමුණ තමයි නිවන සාක්ෂාත් කිරීම. ඒ සඳහා අපි අපේ ජීවිත කාලය තුලදී විවිධාකාර ප්‍රතිපත්ති සම්පූර්ණේ කරන්නට ඕනේ. ඒ නිවනට අදාළ වෙන ප්‍රතිපත්ති අපි ක්‍රමක්‍රමයෙන් සම්පූර්ණ කරගන්නට ඕනේ. ඒකට යම්කිසි කාලයක් කැපකරන්න සිද්ධ වෙනවා. ඒක පිළිවෙලින් යන්න ඕන දෙයක්. අපිට හදිස්සි වුණා කියලා ඉක්මන් වුණා කියලා එහෙම අතරමඟ කරුණු එකක් දෙකක් අතහැරලා පැන පැන යන්න අපිට හැකියාවක් නැහැ. ඒ නිසා මේක ප්‍රතිපදාවක් ප්‍රතිපදාවක් කියන්නේ පිළිවෙලින් ගමන් කරන්න ඕන දෙයක්. ඉතින් ඒ නිසා Tamanට ඉඩ ලැබෙන හැම අවස්ථාවෙම මේ ඇත්තයි අපි දකින්නට ඕනේ. Tamanගේ ජීවිතයට ලැබුණු දේවල් පිළිබඳව කල්පනා කරලා සතුටුපත් වෙන්න. අපේ රූපය ගැන අපි කොයිතරම් කල්පනා කරත් වද වේදනාව වින්දත් ඒකෙන් සෑහීමටපත් උනේ නැතත් දැන් ඒක අපිට වෙනස් කරගන්න හැකියාවක් නැහැ. සමහර වෙලාවට අපි සාංශාරික ගමනේදී සිද්ධ කරගත්ත විවිධාකාර අකුසල කර්මයන්ගේ බලපෑමත් ඒවට ලැබිලා තියෙන්න පුළුවන්. ඒ වගේම මේ ජීවිතයේ වින්දනය කරන සමහර දේවල් ඒ කර්මය නිසා ලැබිච්ච දේවල් වෙන්නත් පුළුවන්. එතකොට ඒවා අපිට දැන් අයින් කරන්න හැකියාවක් නැහැ. ඒවා විඳින්න සිද්ධ වෙනවා. හැබැයි ඒවා එල්ල වුණා කියලා මේ වර්තමාන ජීවිතය අපි විනාශ කරගන්න ඕනත් නැහැ. මේ ජීවිතය අපි යහපත්ව ගෙවන්න ඕනේ. ඇයි මේ ජීවිතය යහපත්ව ගෙවන්නේ? මේ ජීවිත කාලය තුලදී සතුටින් ඉඳ අපි කෙලෙස් නැසලා නිවන් අවබෝධ කරගත්තේ නැත්නම් තවත් භවයක උපත ලබනවා. ඒ භවයක උපත ලබද්දී අපි හොඳ තැනකටපත් වෙන්නට ඕනේ. අඩුම තරමේ මිනිස් ජීවිතයකටපත් වෙන්නට හරි ඕනේ. ඉතින් ඒ නිසා ඒ தത്വයට හරි යන්නට අපි මේ ජීවිතය කැප කරලා මේ ඇත්ත දැනගෙන කටයුතු කරන්නට ඕනේ. ඉතින් අද අපි දේශනා කරන්නට යෙදුනේ සංයුක්ත නිකායේ සතිපට්ඨාන සංයුක්තයේ සඳහන් වෙන සකුණග්ගී සූත්‍ර දේශනාව. ඉතින් මේ සූත්‍ර දේශනාවෙන් අපි ප්‍රකාශ කරපු කරුණු ඒ ප්‍රතිපදාවන් නිරන්තරයෙන්ම මෙනෙහි කරමින් අනුගමනය කරමින් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය සූපත් කරගන්න හැටියට අපි මේ වෙලාවේ සෑම දිනාටම සිහිපත් කරනවා ඔබට ඒ සඳහා ශක්තිය ධෛර්යය උදා වේවා කියලා අපි මේ අවස්ථාවේ හැම කෙනාටම ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති සමදනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු එම ධර්මානුශාසනාව පැවැත්වුවේ කොළඹ පහ හැව්ලොක් ටවුන් ඉසිපතනාරාම මහා විහාරාධිකාරී තිඹිරිගස්යාය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී අධ්‍යාපන ප්‍රති පූජ්‍යපාද වග විජිතවංශ ස්වාමීන් වහන්සේ වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු ඔබට මේ ධර්මදේශනා